පටිච්ච සමුප්පාදයේ භවත්‍රයේ සම්බන්ධය අතීත භවය අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං වර්තමාන භවය විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ අනාගත භවය භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ අංග 12 මෙහි අංග 12කි. එනම් අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන මේ 12ය ශෝකාදිය අංගභාවයෙන් ගණන් නොගනු ලැබේ මේවායින් අවිද්‍යා සංඛාර දෙක අතීත අංගයෝය ජාති ජරා මරණ දෙක අනාගතං අංගයෝය විඥානාදී මැද අට වර්තමාන අංගයෝය සන්ධි තුන චක්‍රයක් වී පවත්නා වූ මේ ධර්ම પરම්පරාවෙහි හේතුඵල සන්ධියය ඵල හේතු සන්ධියය තවත් හේතුඵල සන්ධියක් යයි සන්ධි තුනක් වේ අවිද්‍යා සංඛාර දෙක අතීත භවයේ හේතුය. අතීත සංස්කාරය නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥාණය පහළ වෙයි. එහි සංස්කාරය අතීත භවයටත් විඥාණය වර්තමාන භවයටත් අයත්ය. එබැවින් ඒ දෙක අතර එක් හේතුඵල සන්ධියකි. වර්තමාන භවයේ හටගන්නා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන මේ අංග පහම අවිද්‍යා සංස්කාර සංඛ්‍යාත අතීත හේතු දෙදෙනාගේ ඵල වූ අංගයෝය ඒ ඵල ධර්ම පහ නිසා නැවත ඒ සත්වයාට අනාගත භවයේ ඉපදීමට හේතු වන්නා වූ තණ්හා උපාදාන භව යන අංගයෝ පහළ වෙති. වර්තමාන භවයට අයත් අංග 8 අතුරෙන් විඥාන ආදී පහ අතීත හේතුන්ගේ පළත් තණ්හා ආදී තුන අනාගත භවයට පැමිණීමට කරුණවන වර්තමාන හේතුන් බැවින් ඒ ධර්ම අට ඵල හේතු වශයෙන් දෙකකට බෙදෙයි. එසේ බෙදෙන බැවින් වර්තමාන ඵලයන්ගේ අන්තිම ධර්මය වූ වේදනාවගේ හා වර්තමාන හේතුන්ගේ පළමුවන ධර්මය වූ තෘෂ්ණාවත් අතර එක් ඵල හේතු සංදියකි තෘෂ්ණා උපාදාන භව සංඛ්‍යාත වර්තමාන භවයේ හේතු නිසා අනාගත භවයේහි ජාති ජරා මරණ යන ඵලයෝ වෙති. එබැවින් වර්තමාන ජාතියට අයත් වූ කර්ම භවයට හා අනාගත භවයට අයත් වූ ජාතියටද අතර එක් හේතුඵල සංදියකි. මෙසේ මේ පටිච්ච සමුප්පාදය සම්දිත්‍රයකින් යුක්ත වෙයි. සන්දිත්‍රය මේ සටහනින් බලාගත යුතු හේතුඵල සන්දිය වන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය අතරින් විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතනං සලායතන පච්චය පස්සෝ ඵල හේතු සන්තිය වන්නේ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා සන්දිය තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති හේතුඵල සන්දිය භවපච්චයා ජාති අතර ජාතිපත් ඊට පස්සේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ සංග්‍රහ 4 පටිච්ච සමුප්පාද අංග 12 සන්දිවන ස්ථානයන්ගෙන් වෙන් කර ගන්නා කලෙහි ධර්ම කොටස් හතරක් වෙයි. එයින් එක් කොටසක් එක් සමූහයකි. ඒ රාශි හතරට සංග්‍රහ හතරයයි කියනු ලැබේ. එහි අවිජ්ජා සංඛාර දෙක පළමුවන රාශියයි. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන අංග පහ දෙවන රාශියයි තණ්හා උපාදාන භව යන තුන තුන්වන රාශියයි ජාති ජරා මරණ යන දෙක හතරවන රාශියයි විංශත්‍යාකාරයෝ අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවේ පංච ආයතින් ඵල පංචකං යනුවෙන් දැක්වෙන පරිදි මේ භව චක්‍රයේහි අතීත හේතු පහක්ද වර්තමාන ඵල පහක්ද වර්තමාන හේතු පහක්ද අනාගත ඵල පහක්ද යයි අංග 20ක් වෙයි පටිච්ච සමුප්පාද පාළියේහි අතීත හේතු වශයෙන් ස්වરૂපයෙන් දැක්වෙන්නේ අවිද්‍යා සංස්කාර දෙකය. අවිද්‍යාවෙන් මඩනා ලද තැනැත්තේ ස්වකීය ස්කන්ධයන්ට හා බාහිර රූප ශබ්දාදියට ආශා කරයි. ආශා කර තැනැත්තේ මමය මාගේ යනාදී ඒවා තදින් ගනී. තදින්ගත් තැනැත්තේ ඒවා නිසා පින් පව් කරයි. එබැවින් අතීත හේතු වශයෙන් අවිද්‍යා සංස්කාර දෙක ගත් කලෙහි තෘෂ්ණා උපාදාන භවයෝද ගන්නා ලද්දාහු වෙති. එබැවින් ස්වરૂප වශයෙන් දැක් වූ අවිද්‍යා සංස්කාර දෙකය ඒ දෙක ගන්නා කලෙහි ගැනන තණ්හා උපාදාන කර්ම භව යන තුනයයි අතීත හේතු පහක් වෙයි. මෙහි పూర్ව චේතනාව සංස්කාරයයිද නිෂ්ඨාපන චේතනාව කර්ම භවයයිද ගත යුතු පින් වූ හෝ පව් වූ හෝ යම්කිසි ක්‍රියාවක් කරන්නට දින ගණනක් හෝ සති ගණනක් හෝ මාස ගණනක් හෝ වර්ෂ ගණනක් හෝ කල්පනා කරමින් ගත කරන්නාහුගේ ඒ චේතනා රාශිය పూర్ව චේතනායයි දත යුතුය කල්පනා කර පරිදි සිතූ පරිදි ඒ ක්‍රියාව සිදු කරන්නා වූ චේතනාව නිෂ්ඨාපන චේතනාවය යමක් කරන්නට කොතෙක් කල් සිතුවත් ඒ සිදු කරන්නට නොපුළුවන් වූහොත් ඒ චේතනා මතු උප්පත්තියක් ඇති කරලීමට තරම් බලවත් නොවේති මතු උප්පත්තියක් ඇති කිරීමට තරම් බලවත් වනුයේ නිෂ්ඨාපන චේතනාවය නිෂ්ඨාපන චේතනාව ඇති වී කර්මයේ සිදු වූහොත් එයින් పూర్ව චේතනා රාශියද බලවත් වෙයි. දුබල పూర్ව චේතනා మතු උප්පත්තියක් ඇති කිරීමට අසමර්ථයයි කී නමුත් ඒවා ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රතිසන්දියක් ගෙන නොදෙන්නාහුද නොවේති. සමහර විට ඒවාද ප්‍රතිසන්දියට හේතු වෙයි. තවත් ක්‍රමයකින් එක් එක් ජීවන වාරයක పూర్ව ජවනසයෙහි චේතනාව සංස්කාරයයිද සප්තමන් ජවන චේතනාව කර්ම භවයයිද කියනු ලැබේ. දෙවන જાතියෙහි ප්‍රතිසන්දිය සප්තම ජවන චේතනාවෙන් ඇති කරනු ලැබේ. විඥාන නාම රූප ෂඩ් ආයතන ස්පර්ශ වේදනා යන මේ අංග පහ අතීත හේතු පහ නිසා ඇතිවන වර්තමාන ඵල පහය පටිච්චසමුප්පාද පාළියේහි ස්වરૂපයෙන් උද්ධරණය කොට දක්වා තිබෙනුයේ තෘෂ්ණා උපාදාන භව යන වර්තමාන හේතු තුන පමණකි. එහෙත් තෘෂ්ණා උපාදානයන් අවිද්‍යාව සමගම මිස අවිද්‍යාවෙන්ව අවිද්‍යාවෙන් වෙන්ව කිසි කලක ඇති නොවන බැවින් ඒ දෙක ගත් කලෙහි අවිද්‍යාවද ගැනෙන්නේය. කර්ම භවයේයි කියනුයේ නිෂ්ඨාපන චේතනාව හෝ සප්තම ජවන චේතනාව పూర్ව චේතනාවන්ගෙන් තොරව ඇති නොවන බැවින් කර්ම භවය ගැනීමෙන් සංස්කාරයද ගැනෙන්නේය. එබැවින් ස්වરૂපයෙන් දේශිත තෘෂ්ණා, උපාදාන, භව යන අංග තුනය ඒවා ගැනීමෙන් ගැනන අවිද්‍යා සංස්කාර යන අංග දෙකයයි වර්තමාන භවෙහි හේතු පහක් වේ. අනාගත ඵල වශයෙන් පාළියේහි දැක්වෙන්නේ ජාතිය හා ජරා මරණයය. ජාතිය කියා 아무තු දෙයක් නැත. එය නම් විඥානාදී ඵල පංචකයයි. ජරා මරණ යනුද ඒවායේම දිරීම බිඳීම දෙකය. එබැවින් ජාති මරණයන් කීමෙන් කියවෙන්නේ විඥානාදී ඵල පංචකයමය. එබැවින් විඥාන නාම රූප ෂඩ් ආයතන ස්පර්ශ වේදනා යන මේ පහ අනාගත ඵල පංචකයයි දත යුතු අතීත හේතු පහ අවිජ්ජා සංඛාරා තණ්හා උපාදාන භව වර්තමාන ඵල පහ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා වර්තමාන හේතු පහ තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාරා අනාගත ඵල පහ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා පිටු 97 රූප සටහන සංසාර චක්‍රය ආවයව පස බැගී නැති රාශි හතරකින් යුක්ත මේ ධර්ම පරම්පරාව බිම පෙරලෙමින් යන රෝදය වරක් බිමට සිටි තැන උඩට හැරී ගොස් නැවතත් බිමට පැමිණීමෙන් කොතෙක් දුර වූවත් පෙරලෙන්නාක් මෙන් හේතුයන් ඵලයත් නැවත ඵලයෙන් හේතුවත් ඒ හේතුවෙන් නැවත ඵලයත් ඇති වෙමින් ඉමක් කොනක් නැතිව මෙම හේතුඵල පරම්පරාව පෙරලෙමින් පවතින්නේය මෙය චක්‍රයක් වැනියයි කියන ලදුවේ එහෙනි පිටු 97 කර්ම විපාක චක්‍රය රූපසටහන මේ හේතුඵල පරම්පරාව කර්ම විපාක වශයෙන්ද චක්‍රයකි මෙහි අතීත හේතු පහ කර්ම කොටාසයට ඇතුළත්ය වර්තමාන ඵල පහ විපාක කොටාසයට ඇතුළත්ය වර්තමාන හේතු පහ කර්ම කොටාසයට ඇතුළත්ය අනාගත ඵල පහ විපාක කොටාසයට ඇතුළත්ය කර්මය නිසා විපාක ඇතිවීමෙන්ද විපාකය නිසා නැවත කර්මය ඇතිවීමෙන්ද මේ චක්‍රය කර්මක්ෂය කරන ඥානෙන් කර්මයන් ෂය කරන තුරු නැවත නැවතත් පෙරලිමින් පවතින්නේය. ත්‍රි වෘතය පටිච්ච සමුප්පාද අංග 12න් කොටසක් ක්ලේශයෝය. කොටසක් කර්මයෝය. කොටසක් විපාකයෝය. ක්ලේශයන් නිසා සත්වයෝ කර්ම කරති. කර්මය නිසා විපාකය වෙයි. විපාකය නිසා නැවතත් ක්ලේශයෝ පහළ වෙති. ක්ලේශයන්ගෙන් පටන්ගත් ධර්ම පරම්පරාවෙහි නැවතත් ක්ලේශයන් ඇතිවීම පටන්ගත් තැනටම පැමිණීමය. යම්කිසි ධර්ම පරම්පරාවක නැවත පටන්ගත් තැනටම පැමිණීම වේ නම් ඒ ධර්ම පරම්පරාවට චක්‍රයක් යයි කියනු ලැබේ. ක්ලේශයන්ගෙන් පටන්ගෙන කර්ම හා විපාක ඇති වී නැවතද ක්ලේශයන් ඇතිවීමෙන් මුලට එන බැවින් මෙය චක්‍රයකි. ක්ලේශ කර්ම විපාක වශයෙන් මේ චක්‍රය මාර්ග ඥානයෙන් කෙලෙසුන් නසනතුරු නොසිඳී පවතී. ත්‍රි වෘත්ත චක්‍රය රූප සටහන පිටුව 99 මෙහි අවිද්‍යා තෘෂ්ණා උපාදානයෝ ක්ලේශයෝය කර්ම භවය හා සංස්කාරයෝ කර්මයෝය විඥාන නාම රූප සලායතන පස්ස වේදනා උපාති භව ජාති ජරා මරණ යන මෝහු විපාකයෝය නැවත නැවත මතුවී එන්නා වූ ධර්මයන්ට වෘත්තයයිද කියනු ලැබේ. නැවත නැවත එන්නා වූ අර්ථයෙන් ක්ලේශයෝ ක්ලේශ වෘත නම් වෙති. කර්මයෝ කර්ම වෘත නම් වෙති. විපාකයෝ විපාක වෘත නම් වෙති. මූල දෙක මේ සංසාර චක්‍රයේහි పూర్වාර්ධය අපරාර්ධයයි කොටස් දෙකකි. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන මේ ධර්ම සමූහය పూర్වාර්ධයයි. තණ්හා උපාදාන භව ජාති ජරා මරණය මේ ධර්ම සමූහය අපර අර්ධයයි පූර්වාර්ධය පටන් ගන්නවේ අවිද්‍යාවෙනි. අපර ආර්ධය පටන් ගනුවේ තෘෂ්ණාවෙනි. එබැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මෙහි මූල ධර්මයෝය. මූලයයි කියනුයේ ඒ ඒ අර්ධයේ ඉතිරි ධර්ම ඒ දෙක නිසා ඇතිවන බැවිනි. ඒ දෙක නිසා ඇතිවේයයි කියනුයේ ඒ දෙක නැසූ කලෙහි ඉතිරි ඒවා පහළ නොවන බැවිනි. මූලධර්ම දෙක නැසීමෙන් මිස අන් ක්‍රමයකින් ඒ ධර්ම නොනැසිය හැකිය. මේ සංසාර චක්‍රය දිගලනුවක් නැවත නැවත දරණ ගසා තනු වලල්ලක් හෙවත් චක්‍රයක් වැනිය. බොහෝ පටවල් ඇත්තා වූ ඒ වලල්ල එක් වලල්ල කැදැයි ගත හැකිය. බොහෝ පටවල් නිසා වලලු බොහෝ ගණනක් යයිද ගත හැකිය. එමෙන් බොහෝ ධර්මයන් නැත්තා වූ පඹ වලල්ලක් මෙන් අවුල් වූ මේ සංසාර චක්‍රය එක චක්‍රයක් හැටියටද කිය හැකිය. චක්‍ර බොහෝ ගණනක් හැටියටද කිය හැකිය. හේතුඵල චක්‍රය, කර්ම විපාක චක්‍රය, ක්ලේශ කර්ම විපාක චක්‍රය යන මේවා කියන ලදුවේ එහෙයිනි. අවිද්‍යාව නිසා සංස්කාරයෝද සංස්කාරයන් නිසා විඥාණයද ඉක්බිති නාම රූප ෂඩ ආයතන ස්පර්ශ වේදනාවෝද උපදිති වේදනාව නිසා නැවත පටන්ගත් ධර්මය වූ අවිද්‍යාවම ඇතිවන බැවින් పూర్වාර්ධයේද එක භව චක්‍රයකි තෘෂ්ණාව නිසා උපාදානයේද උපාදානයේ නිසා භවයේද භවය නිසා ජාතියේද ජාතිය නිසා ජරා මරණයේද වී නැවත මූල ධර්මයේ වූ තෘෂ්ණාවම ඇතිවන බැවින් අපරාර්ධයේද එක් චක්‍රයක් වෙයි පිටුව 101 අවිද්‍යා මූලක పూర్ව චක්‍රය හා තෘෂ්ණා මූලක අපරාර්ධ චක්‍රය රූප සටහන මෙසේ චක්‍ර දෙකක් වෙතත් මේ දෙක පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ චක්‍ර දෙකක් නොවේ මේ චක්‍ර දෙකම පවතින්නේ සෑම කල්හිම එකටමය තෘෂ්ණාව ඇතිවීමේ ප්‍රධාන හේතුව වේදනාවය වේදනාව වැනි තවත් ආහාරයක් තෘෂ්ණාවට නැත එබැවින් වේදනා පච්චය තණ්හායයි වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වන බව වදාළසේක. තෘෂ්ණාව අවිද්‍යාවෙන් තොරව කිසි කලක ඇතිවන්නක් නොවේ. තෘෂ්ණාව උපදිතොත් සමකල්හි එය සමග අවිද්‍යාවද උපදිනේය. එතනදී අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වීමෙන් සංස්කාර නිසා විඥානාදී වීමෙන් පූර්වාර්ධ චක්‍රය වෙයි. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වීමෙන් අපරාර්ධ චක්‍රය වෙයි. මේ තේරුම් ගැනීම අපහසු අවුල් තැනකි. නැවත නැවත සිතා බලා කාරණය තේරුම් ගනිත්වා. තත්ථ පුරිමං දිට්ඨි චරිත වශයෙන් වුත්තං පච්චිමං තණ්හා චරිත වශයෙන් යනුවෙන් මේ චක්‍ර දෙකින් పూర్ව වූ අවිද්‍යා මූලක චක්‍රය දෘෂ්ටි චරිතයාගේ වශයෙන්ද තෘෂ්ණා මූලික පශ්චිම චක්‍රය තෘෂ්ණා චරිතයාගේ වශයෙන්ද දේශනය කර ලදැයි අටුවාවෙහි කීහ. එයට හේතු වශයෙන් දෘෂ්ටි චරිතයාගේ සංසාර ප්‍රවෘත්තිය කරන ධර්මය අවිද්‍යාව බවත් තෘෂ්ණා චරිතයාගේ සංසාරය පවත්වන ධර්මය තෘෂ්ණා බවත් දැක්වින. තවද උච්ඡේද දිට්ටි සමුග්ගාතාය වා පඨමං පලුප්පත්තියා හේතුණං අනුපච්ඡේදප්පකාසන්තෝ සස්සත දිට්ටි සමුග්ගාතාය වා ဒ ුතියං uppannānaṁ jarā maraṇappakāsanto යයි ඵලය ඉපදීමෙහි හේතුන්ගේ නොසිඳ පැවැත්ම දක්වන බැවින් පළමුවන චක්‍රය උච්ඡේද දෘෂ්ටිය දුරු කිරීම පිණිස වදාළයිද උපන් ධර්මයන්ගේ ජරා මරණ ප්‍රකාශ කරන හේින්ද දෙවන චක්‍රය ශාශ්වත දෘෂ්ටිය නැසීම පිණිස වදාළෙහිද දැක්වින. තවද ගබ්බ සෙය්‍ය වකාසේන පුරිමං අනුපුප්පවන්ති දීපන්තෝ ඕපපාතික වශයෙන් පච්චිමං සහුප්පත්ති දීපනතෝ යයි පිළිවෙලින් පැවැත්ම දක්වන බැවින් పూర్ව චක්‍රය මෞකස උපදිනා සත්වයන්ගේ වශයෙන්ද එකවර පහළවීම දක්වන බැවින් දෙවැන්න ඕපපාතික සත්වයන්ගේ වශයෙන්ද වදාළහයි දැක්වින සච්චා පබවතෝ කිච්ඡා වාරණා උපමාහිච ගම්භීර ණය ભેදාව විඤ්ඤාතබ්බං යතාරහං යනුවෙන් දැක්වෙන පරිදි මේ භව චක්‍රය ඒ ඒ අංගය ඇති කරන්නා වූ සත්‍යයන්ගේ වශයෙන්ද කෘත්‍ය වශයෙන්ද දිට්ඨි නිවාරණයාගේ වශයෙන්ද උපමා වශයෙන්ද ගම්භීර භාවයාගේ වශයෙන්ද ණය ප්‍රභේද වශයෙන්ද දත යුතුය තණ්හාච අවශේෂාච කිලේසා අවශේෂාච අකුසලා ධම්මා තීනීච කුසල මූලානි සාසවානි අවශේෂවාච සාසවා කුසලා ධම්මා අයං උච්චති දුක්ඛ සමුදයෝ යනුවෙන් තෘෂ්ණාවද අවශේෂ ක්ලේශයෝද අවශේෂ කුසල ධර්මයෝද සාස්ලව කුසල මූලයෝ තිදෙනද අවශේෂ ආශ්‍රව කුසල ධර්මයෝද යන මේ දුක්ඛ සමුදය සත්‍යයයි විභංග පාළියේහි වදාළ ක්‍රමයෙන් මේ භව චක්‍රයට අයත් ධර්මයන්ගෙන් කර්ම පක්ෂයට හා ක්ලේශ පක්ෂයට අයත් අංගයෝ සමුදය සත්‍යයට අයත් වන්නාහ. ඉතිරි ධර්මයෝ දුක්ඛ සත්‍යයට අයත් වන්නාහ. ද්වාදසාංගයන් අතුරෙන් අවිද්‍යාව ක්ලේශයක් හේයින් කියන ලද ක්‍රමේ හැටියට සමුදේ සත්‍යයට අයත්‍ය අවිද්‍යා හේතුවෙන් හටගන්නා වූ සංස්කාරයද සමුදේ සත්‍යයටම අයත්‍ය එබැවින් සංස්කාරය අවිද්‍යා සංඛ්‍යාත සමුදේ සත්‍යෙන් පටන්ගෙනෙන්නා වූ ගලා එන්නා වූ සමුදේ සත්‍යකි විඥාණය සංස්කාර සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් ගලා එන්නා වූ දුක්ඛ සත්‍යයයි. ෂඩ්ඩායතනය නාම රූප සංඛ්‍යාත දුක්ඛ සත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යයයි. ස්පර්ශය ෂඩ් ආයතන සංඛ්‍යාත දුක්ඛ සත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යයයි. වේදනාව ස්පර්ශ සංඛ්‍යාත දුක්ඛ සත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යයයි. තෘෂ්ණාව වේදනා සංඛ්‍යාත දුක්ඛ සත්‍යයෙන් එන්නා වූ සමුදය සත්‍යයයි. උපාදානය තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ සමුදය සත්‍යයයි. භවය උපාදාන සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ සමුදය දුක්ඛ සත්‍ය දෙකය ජාතිය කර්ම භව සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යයි. ජරා මරණ ජාති සංඛ්‍යාත දුක්ඛ සත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යයි. මෙසේ මේ භව චක්‍රය සත්‍ය වශයෙන් ඒ ඒ ආකාරයෙන් දත යුතුය. පහසුවෙන් තේරුම් ගැනීමට පහත සටහන බලනු. 1. අවිජ්ජා සමුදය සත්‍ය දෙක සංඛාර සමුදය සත්‍ය තුන විඥාන දුක්ඛ සත්‍ය නාම හතර නාම රූප දුක්ඛ සත්‍ය පහ සලායතන දුක්ඛ සත්‍ය හය පස්ස දුක්ඛ සත්‍ය හත වේදනා දුක්ඛ සත්‍ය 8 තණ්හා සමුදය සත්‍ය 9 උපාදාන සමුදය සත්‍ය 10 භව සමුදය හා දුක්ඛ සත්‍ය 11 දුක්ඛ සත්‍ය 12 ජරා මරණ දුක්ඛ සත්‍ය අවිද්‍යා සංඛාර යන දෙකම සමුදය සත්‍ය වෙයි තණ්හා උපාදානත් සමුදය සත්‍ය වෙයි. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන සියල්ල දුක්ඛ සත්‍ය වෙයි. ජාති ජරා මරණ දෙක දුක්ඛ සත්‍ය වෙයි. භව සමුදය හා දුක්ඛ සත්‍ය යන දෙකටම අයත් වෙයි. අවිද්‍යා ආදීන්ගේ කෘත්‍යය මෙසේ දත යුතුය. රූප ආදී ආරම්මන විශේෂෙහි සත්වයන් මුලා කරවීම හා සංස්කාරයන් පහළ කරවීම අවිද්‍යාවගේ කෘත්‍යයි. කුසල කුසල ක්‍රියා සිදු කිරීම හා විපාක ඥානයන් පහළ කරවීම සංස්කාරයන්ගේ කෘත්‍යයි. රූපාදිය දැන ගැනීම හා නාම රූප පහළ කරවීම විඥානයාගේ කෘත්‍යයි. ඔවුනොවුන්ට උපකාරී වීම හා ෂඩ් ආයතනය පහළ කරවීම නාම රූපයාගේ කෘත්‍යයයි. රූපාදී අරමුණු පිළිගැනීම හා ස්පර්ශය ඇති කිරීම ෂඩ් ආයතනයාගේ කෘත්‍යයයි. අරමුණු ස්පර්ශ කිරීම හා වේදනාව පහළ කරවීම ස්පර්ශයාගේ කෘත්‍යයයි. ආරම්මන රසය විඳීම හා තෘෂ්ණාව ඇති කරවීම වේදනාවගේ කෘත්‍යයි. ඇලුම් කල යුත්තේහි ඇලීම හා උපාදානය පහල කරවීම තෘෂ්ණාවගේ කෘත්‍යයි. ආත්මාදී වශයෙන් තදින් ගැනීම හා භවය පහල කරවීම උපාදානයාගේ කෘත්‍යයි. නානාගතීන්ට පැමිණවීම හා ජාතියට ප්‍රත්‍යවීම භවයාගේ කෘත්‍යයි. ස්කන්ධයන් පහල කරවීම හා ජරා මරණයට ප්‍රතිවීම જાතියාගේ කෘත්‍යයි. ස්කන්ධයන්ගේ දිරීම, බිඳීම දෙක සිදු කිරීම හා ශෝක ආදියට ස්ථාන වී භවාන්තරයන් ඇති කිරීම ජරා මරණයාගේ කෘත්‍යයි. මෙසේ කෘත්‍යයන්ගේ වශයෙන්ද අවිද්‍යාදීහු දතියුත්තාහ හුදෙක් ආත්ම නොවන්නා වූ සත්ව පුද්ගල නොවන්නා වූ ශුද්ධ වූ ධර්මයන් නිසා තවත් ධර්මයන් ඇතිවීමෙන් මේ සංසාර චක්‍රය පවත්නේය. මෙහි ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සැප දුක් විඳවන්නා වූ අධිපතියෙක්ද නැත කරන්නා වූ විඳින්නා වූ අන් කෙනෙක්ද නැත එවං සමුප්පදින්න මිදං සහේතුකං දුක්ඛං අනිච්ඡං චලමිත්ත රුද්දුවං ධම්මේහි ධම්මා පහවಂತಿ හේතුසෝ නහෙත්ථ අත්තාච පරෝච විජ්ජති මෙසේ හටගන්නා වූ මේ භව චක්‍රය හේතුන් නිසා පවතී මේ භව චක්‍රය දුකය අනිත්‍යය සැලවෙන සුලිය වෙනස් වන සුලිය අස්තිරය හේතු වූ ධර්මයන් නිසා ධර්මයෝම පහළවන්නාහ. මෙහි තෙමේය කියා හෝ අනෙකක්ය කියා හෝ කිසිවෙක් නැත. ධම්මා ධම්මේ සජ්ජෙන්ති හේතු සම්භාර පච්චයා හේතුනංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේසිතෝ හේතුසු උපරුද්දේසු චින්නං වට්ටන්න වට්ටති එකිනෙකට හේතු වීමෙන් ධර්මයෝම ධර්මයන් උපදවති හේතුන්ගේ Nirodhaය පිණිස බුදුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලද්දේය හේතුන් නිරුද්ධ කලහි ලෝකෝත්තර මාර්ග ඥානෙන් සිඳින ලද සංසාර වෘතය මතු නොපවතී එවං දුක්ඛාන්ති කිරියාය බ්‍රහ්මචරීද විජ්ජති සත්තේච නූපලබ්බන්තේ නේබුච්ඡේදෝන සස්සතං විභංග අට කතාවෙන් මෙසේ දුක් කෙලවර කිරීම පිණිස මේ සස්නෙහි බ්‍රහ්මචර්යාව ඇත්තේය සත්වේකු නොලැබෙන කල්හි මුල පටන්ම නැත්තා වූ සත්වයාගේ මරණයෙන් සිඳීමක් හෝ ජාතියෙන් ජාතියට යෙමින් නොනසී විසීමක් හෝ කොයින්ද? දෘෂ්ටි නිවාරණය සංසාර චක්‍රයාගේ తත්වය නොදැනීම නිසා ඇතිවන්නා වූ වැරදි හැඟීම් දෘෂ්ටි නම් වෙති. මේ පටිච්ච සමුප්පාදයේ හැම වැකියකින්ම යම්කිසි වැරදි හැඟීමක් වළක්වනු ලැබේ. අවිජ්ජා පත්‍ය සංඛාරා යන මෙයින් පින්පව් කරන්නෙකු නැතිව අවිද්‍යාව නිසා පින්පව් ඇතිවන බව දැක්වීමෙන් පින්පව් කරන කෙනෙකු ඇත යන වැරදි හැඟීම හෙවත් ආත්ම දිට්ඨිය වළක්වනු ලැබේ. සංඛාර පත්‍ය විඥානං යන මෙයින් වර්තමාන භවයෙන් අනාගත භවයට කිසිවක් නොගොස් පින්පව් නිසා අනාගත භවයේ අබින විඥානයක් පහළවීම දැක්වීමෙන් ආත්මය එක් જાතියකින් අනිත් જાතියකට යේය යන වැරදි හැඟීම දුරු කරනු ලැබේ. විඥාන පත්‍ය නාම රූපං යන මෙයින් විඥානයේ නිසා නාම රූප වශයෙන් ධර්ම දෙකොටසක් හටගන්නා බව දැක්වීමෙන් නාම රූප සියල්ල සත්වයා වූ එක් දෙයක් ලෙස ගන්නා වැරදි හැඟීම හෙවත් ඝන සංඥාව වළක්වනු ලැබේ. නාම රූප පත්‍යා සලායතනං යන්නෙන් රූපාදී අරමුණු ගන්නා වූ ආයතන හය දැක්වීමෙන් ආත්මය තෙමේ ලෝකය දන්නේය ශබ්ද අසන්නේය ගන්ධ රස ස්පර්ශ ධර්මයන් දන්නේ යන වැරදි හැඟීම් වළක්වනු ලැබේ සලායතන පච්චයා පස්සෝ යන්නෙන් ස්පර්ශය එක්තරා ධර්මයක් බව දැක්වීමෙන් ආත්මය තෙමේ ස්පර්ශ කරන්නේ යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. පස්සපච්චයා වේදනා යන්නෙන් සැප දුක් දෙක ස්පර්ශය නිසා වන්නා වූ ධර්මයක් බව දැක්වීමෙන් ආත්මය සුව දුක් විඳිය යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. වේදනාපච්චයා තණ්හා යනුවෙන් තණ්හාව වේදනා නිසා ඇතිවන ධර්මයක් බව දැක්වීමෙන් ආත්මය තෙමේ රූපාදියට ඇලුම් කෙරේය යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. තණ්හාපච්චය උපාදානං යනුවෙන් උපාදානය තෘෂ්ණාව නිසා ඇතිවන්නක් බව දැක්වීමෙන් සත්වයා රූපාදිය දැඩිසේ ගන්නේය අයත් කරගන්නේ යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. උපාදාන පච්චයා භවෝ යනුවෙන් ආත්මය පින්පව් කරන්නේය ඒ ඒ භවයට යන්නේය යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. උපාදාන පච්චයා භවෝ යනුවෙන් ආත්මය පින්පව් කරන්නේය ඒ ඒ භවයට යන්නේය යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. භවපච්චයා ජාති යනුවෙන් සත්වයක් උපදින්නේ යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. ජාතිපච්චයා ජරා මරණං යනුවෙන් ආත්මය දිරන්නේය මැරෙන්නේ යන වැරදි හැඟීම වළක්වනු ලැබේ. මෙසේ දිට්ඨි නිවාරණයාගේ වශයෙන්ද පටිච්ච සමුප්පාද දේශනය දත යුතුය. පටිච්ච සමුප්පාදය උපමාවෙන් දැක්වීම උපමාවකින් දැක් වූ කලෙහි අප්‍රකට අර්ථය පහසුවෙන් අවබෝධ වෙයි. එබැවින් පඬිතයෝ අප්‍රකට අර්ථයෙන් ප්‍රකාශ කිරීමේදී නොඑක් උපමා දක්වති. එය গুপ্তাර්ථයන් ප්‍රකට කිරීමට ඇති හොඳ ක්‍රමයකි. සමහර අප්‍රකට අර්ථයන් දැක්වීමට උපමාද නැත. උපමා සොයාගත හැකි අප්‍රකටාර්ථයන්ගෙන් සමහරක් පමණක් ප්‍රකට කිරීමටය. පටිච්ච සමුප්පාදය ඊතා ගැඹුරු ධර්මයකි. එකිනෙකින්ම එය අවබෝධ කරවීමට සෑහෙන උපමාවක් සොයාගෙන නැත. පූර්වාචාර්යවරයෝ පටිච්ච සමුපාදය දැක්වීමට අන්ධ උපමාවක් ගත්හ. එයින්ද පටිච්ච සමුප්පාදය ප්‍රකට කළ හැක්කේ ඊතා මද වශයෙනි. එපමණටවත් එයට සුදුසු වන් අන් උපමාවක් නොදුටු බැවින් මෙහිද එයම දක්වනු ලැබේ. එය මෙසේය. එක් ගමක අන්ධයෙක් විය. නොපෙනී ඒමේ අත යන්නා වූ ඔහුගේ পায় දිනක් මුලක පැකිලින. එයින් හෙතෙමේ බිම ඇද වැටින එයින් ඔහුගේ දනහිසෙහි මහ ගෙඩියක් මතුවිය. ගෙඩිය මෝරා පැසවාගෙන එන කලෙහි සිදුරු වුණ තැන්වල කුඩා බිබිලි හයක් මතුවිය. ඒ බිබිලිද ගසක හැපින. එයින් බලවත් වේදනාවක් හටගත්හ. ඔහුට වේදනාවට ප්‍රතිකාරය ගැනීමේ ආශාව ඇතිවිය. ඔහු වෙදෙකු වෙත ගොස් නොමනා බෙහෙතක් ගති. නොමනා බෙහෙත gediyehi ගැල් වීය. එයින් gediyehi තවත් නපුරු ලකුණු පහළ විය. එයින් gediye නපුරු ලෙස පුපුරා අන්ධයා තවත් දුකටපත් විය. මේ අන්ධ උපමාවය චතුරාර්ය සත්‍ය හා ධර්මයන්ගේ අනිත්‍ය ආදී සාමාන්‍ය ලක්ෂණ හා ඒ ඒ ධර්මයට පමණක් අයත් විශේෂ ලක්ෂණද නොදක්නා බැවින් අවිද්‍යාව අන්ධයා වැනිය. අන්ධයා නොමග ගොස් මුල් පැටලෙන්නේ නොපෙනීම නිසාය. එමෙන් ආර්ය සත්‍යයන් නොපෙනෙන බැවින් සත්වයා පැමිණ තිබෙන දුකින් මිදීමේ හා සැපය ලැබීමේදී බලාපොරොත්තුෙන් තවත් දුක් ඇතිවීමට තවත් සසර දික්වීමට හේතු වූ කර්මයක් කරන්නේය. කර්ම නම් අවිද්‍යා හේතුවෙන් වන්නා වූ සංස්කාරයෝය. නොදැනීම නිසා වන ඒ සංස්කාරයෝ අන්ධයාගේ පැකිලීම වැනිය. පැකිලීමෙන් වනුයේ බිම ඇද වැටීමය. සංස්කාර සංඛ්‍යාත පින්පව් කිරීමෙන් වනුයේද සුගති දුගති දෙකට වැටීමය. සුගති දුර්ගතීන්ට වැටීම නම් සංස්කාර හේතුවෙන් විඥාණය පහළවීමය. එබැවින් සංස්කාර හේතුවෙන් පහළවන විඥාණය අන්ධයාගේ බිම ඇද වැටීම වැනිය. නාම රූපය වනුයේ භවයට වැටීම වූ විඥාණය නිසාය. එබැවින් නාම රූපය වැටීම නිසා අන්ධයාගේ දනහිස මතු වූ gediya වැනිය. ගෙඩියක් මෝරණ කල්හි එහි රැස්වුණු ලේසරව පිටකරන සිදුරු ස්ථාන සෑදෙන ස්ථානයන්හි පළමුවෙන් කුඩා බිබිලි මතුවේයි. බිබිලි පුපුරා සිදුරු වී ඒ තැන්වලින් ලේසරව ගලන්නට පටන් ගනී. නාම රූපය මෝරණ කල්හි එයහා බැඳී ෂඩ් ආයතනය පහළ වෙති. ඒවායින් කරනුයේද gediyen ලේසරව ගලන්නාක් මෙන් රූප ශබ්දාදී ආරම්මන විශේෂෙහි ලෝභාදී කෙලෙස් සරව ගැලීමය එබැවින් ෂඩ් ආයතන අන්ධයාගේ බිබිලි හය වැනිය අන්ධයාට යම් කිසිවක නොසැපෙනසේ gediy නොරකිය හැකිය එය කවදා හෝ යම් කිසිවක සැපෙන්නේය එමෙන් රූප ආදිය හා ගැටීමට සුදුසු පරිදි පහළ වූ ෂඩ් ආයතනය කවර අවස්ථාවකදී හෝ රූපාදීන් හා ගැටෙන්නේය. අන්ධයාගේ බිබිලි ගහේ හැපීමේ වේදනාව ඇතිවීමට හේතුව වන්නාක් මෙන් ෂඩ් ආයතනයන්ගේ රූපාදිය හා ගැටීමද වේදනාවට හේතුවක් වන බැවින් ෂඩ් ආයතන හේතුවෙන් වන පස්සය අන්ධයාගේ ගෙඩියේ බිබිලි ගසේ හැපීම වැනිය. අන්ධයාට ඇති වූ වේදනාව සැපීම නිසා වූ වූවකි. එමෙන් ස්පර්ශය නිසා ඇතිවන වේදනාවද ෂඩ් ආයතනය රූපයෙහි ගැටීමෙන් ඇතිවන්නක් බැවින් අන්ධයාගේ වේදනාව වැනිය. වේදනාවෙන් පීඩිත අන්ධයා හට එය නොයිවසිය හැකි බැවින් එයට බෙහෙතක් සොයා ගැනීමේ ආශාව ඇති වෙයි. එමෙන් ෂඩ්ඩායතනෙහි රූපාදිය සැපුණු කලෙහි ඇති වූ වේදනාව නිසා සත්වයාට ඒ රූපාදිය පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙයි. ඒ තෘෂ්ණාව වේදනාවෙන් කෙරෙන පීඩණයට ප්‍රතිකාර සෙවීමක් වැනි බැවින් අන්ධයාගේ බෙහෙත් සොයා ගැනීමේ ආශාව වැනිය. තෘෂ්ණා ඇති වූ කලෙහි සත්වයා තමාට හොඳක් කරගන්නා අටියෙන් තෘෂ්ණාව ඇති වූ දෙය ලබාගෙන අයත් කරගෙන තවත් තෘෂ්ණාව දැඩි කරගනී. රූප ආදී ආත්ම වශයෙන්ද දැඩි කොට ගනී. ඒ ගැනීම උපාදානයයි. හොඳක් කරගන්නා අටියෙන් එසේ කලත් එයින් වන්නේ වඩාත් නපුරකි. එබැවින් උපාදානය අන්ධයාගේ නොමනා බෙහෙත් ගැනීම වැනිය. රූපාදී ආත්ම වශයෙන් හා ආත්මයට අයත් දේ වශයෙන්ුත් දැඩිකොටගත් සත්ව තෙමේ ඒවා ආරක්ෂා කර ගැනීම පිණිසත් නැවත නැවත ලබාගනු පිණිසත් භවගාමී කර්මයන් කරයි. අන්ධයා විසින් නොමනා බෙහෙත gediyehi ගැල්වීම තවත් දුක් ඇතිවීමට හේතු වන්නාක් මෙන් කර්ම රැස් කිරීම තවත් දුක් ඇතිවීමේ හේතුවක් වන බැවින් උපාදාන ප්‍රත්‍යෙන් වන්නා වූ කර්ම සංඛ්‍යාත භවය අන්ධයාගේ නොමනා බෙහෙත ගැල්වීම වැනිය කර්ම භවය නිසා නැවතද භවයක ඉපදීම වූ જાතිය නොමනා බෙහෙත් ගැල්වීමෙන් අන්ධයාගේ gediයට අලුතෙන් එක් වූ ලේ සැරව වැනිය. ජාතිය නිසා හටගන්නා වූ ජරා මරණය වඩ වඩා ලේසරව එක්වීමෙන් අන්ධයාගේ gediය පුපුරා යාම වැනිය. මෙසේ අන්ධ උපමාවෙන් පටිච්ච සමුප්පාදය දත යුතුය. සතර ආකාර ගැඹුරු බව මේ පටිච්ච සමුප්පාදයේ අර්ථ වශයෙන්ද ධර්ම වශයෙන්ද දේශනා වශයෙන්ද ප්‍රතිවේද වශයෙන්ද ඊතා ගැඹුරුය. පත්ල නොසෙවිය හැකි පමණට ගැඹුරුය. අර්ථ යන මේ වචනය නොඑක් අර්ථයෙන් දැක්වීමට විවහාර කරන වචනයකි. මේ තන්හි අර්ථයයි කියනුයේ හේතුවේ ඵලයටය. පටිච්ච සමුප්පාදය හේතුඵල පරම්පරාවකි. ජරා මරණය එහි එක් ඵල ධර්මයකි. එහි හේතුව ජාතියය. ජාතිය වුවහොත් ජරා මරණය නොවන්නේ නොවේ. ජාතියෙන්ම මිස අනෙකකින් ජරා මරණ වන්නේද නොවේ. එහෙත් ජාතිය නිසා ජරා මරණය ඇතිවන හැටි අවබෝධ කර ගැනීම දුෂ්කරය. එබැවින් ජරා මරණයාගේ ජාතිය නිසා ඇති වූ බව ජාතියෙන් ආ බව ගැඹුරුය. ජාතියද කර්ම භවයේගේ ඵලයකි. කර්ම භවය ඇති කලෙහි අප්‍රහීන ක්ලේශයන් ඇති සත්වයා හට ජාතිය නොවන්නේද නොවේ. කර්ම භවය නැති කලෙහි ඒ ජාතිය අන් හේතුවකින් වන්නේද නොවේ. භවය ඇති කලෙහි භවය නිසා ඒ જાතිය මේ ආකාරයෙන් වේය යන්න අවබෝධ කර ගැනීම අපහසු බැවින් ජාතියාගේ භවේ නිසා ඇති වූ බව පහළ වී ආ බව ගැඹුරුය භවය උපාදානයාගේ ඵලයකි උපාදානය ඇති වූහොත් භවය නොවි නවතින්නේද නොවේ උපාදානයාගේ හේතුත්වය නොලබා අනිකකින් භවය වන්නේද නොවේ. භවයාගේ මේ උපාදාන හේතුවෙන් හටගන්නා වූ ආකාරය අවබෝධ කිරීම අපහසුය. එබැවින් භවයාගේ උපාදානයේ නිසා හටගත් බව උපාදානයේ නිසා පහළ වී ආ බව ගැඹුරුය. උපාදානයේ තෘෂ්ණාවේ ඵලයකි. තෘෂ්ණාව ඇති වුවහොත් උපාදාන නොපහළවන්නා නොවේ. උපාදානයේද තෘෂ්ණාව නැතිව අන් හේතුවකින් පහළවන්නේද නොවේ. උපාදානයාගේ තෘෂ්ණා හේතුවන් ඇතිවන්නා වූ ආකාරය දුරවබෝධය එබැවින් උපාදානයාගේ තෘෂ්ණා හේතුවෙන් හටගත් බව ගැඹුරුය. තෘෂ්ණාව වේදනාවගේ ඵලයකි. වේදනාව ස්පර්ශයාගේ ඵලයකි. ස්පර්ශය ෂඩ් ආයතනයාගේ ඵලයකි. ෂඩ් ආයතනය නාම රූපයාගේ ඵලයකි. නාම රූපය විඥානයාගේ ඵලයකි. විඥානය සංස්කාරයන්ගේ ඵලයකි. සංස්කාරය අවිද්‍යාවගේ ඵලයකි. මේ ඵල ධර්මයන්ගේ ගැඹුරු බවද කියන ලද ඒවාට අනුව සිතාගත යුතුය. මෙසේ මේ පටිච්ච සමුප්පාද අර්ථ වශයෙන් ගැඹුරු වෙයි. ධර්ම යනුද නොඑක් අර්ථයන්හි යෙදෙන වචනයකි. මේ ගම්බීර කතාවෙහි ධර්මයේයි කියනුවේ හේතුවටය. පටිච්ච සමුප්පාද අංගයෝ 12 දෙනම ඵල පමණක් නොව හේතු හෝද වෙති. හේතුව පිළිබඳව දුරවබෝධත්වය ධර්ම ගම්භීරත්වයයි. අවිද්‍යාව සංස්කාරයන්ගේ හේතුවය. එය කවර ආකාරයකින් කවර අවස්ථාවකදී සංස්කාරයන්ට හේතු වේද යන බව තේරුම් ගැනීමට අපහසුය. එබැවින් අවිද්‍යාවගේ සංස්කාරයන්ට ප්‍රත්‍යවන බව ගැඹුරුය. එසේම සංස්කාරාදීන්ගේ විඥාන ආදී ඵලයන්ට ප්‍රත්‍යවන හැටිද ගැඹුරුය. මේ පටිච්චසමුප්පාදයාගේ ගම්බීරත්වයයි. පරම ගම්බීර ධර්මයක් වූ මේ පටිච්චසමුප්පාදය දේශනා කිරීමද පහසු කාර්යයක් නොවේ. බුදුවරයන්ගෙන් අන්‍යයන් පටිච්චසමුප්පාදය දේශනා කරනුයේ බුදුන් වහන්සේ දෙසූ පරිද්දෙනි. ප්‍රථමයෙන් මෙය සොයාගෙන දේශනා කළ හැක්කේ බුදුවරයන්ට පමණකි. බුදුන් වහන්සේ විසින් දේශිත පටිච්චසමුප්පාදය විස්තර කිරීම වුවද අන්‍යයන්ට ලෙහෙසි වැඩක් නොවේ. එබැවින් බුදුගොස් මාහිමියෝ පටිච්චසමුප්පාදය වර්ණනා කිරීමට පටන් ගන්නා අවස්ථාවේදී මෙසේ පැවසූහ. චත්තුකාමෝ අහං අජ්ජ පච්චයාකාර වන්නනං පතිට්ඨං නාදි ගච්ඡාමි අජ්ජගා ගල්හෝව සාගරං පටිච්ච සමුප්පාද වර්ණනාව කියනු කැමති මම අද මහමුහුදට වැටුණු එකෙකුසේ පිහිටක් නොලබමිය යනු එහි තේරුමයි ත්‍රිපිටක ධර්ම විශේෂෙහි සුනිපුන බුද්ධියක් ඇත්තා වූ අටකථාචාර්යයන් වහන්සේ එසේ කීයේ එහි ඇති දුෂ්කරත්වය නිසාමය බුදුන් වහන්සේ විසින් මේ පරම ගම්බීර ධර්මය ඒ ඒ ආකාරයෙන් දෙසූ කලෙහි අවබෝධ කරන්නා වූ සත්වයන්ට අනුරූප පරිදි සමහර සූත්‍රයකදී මුල පටන් අග දක්වාද සමහර සූත්‍රයකදී අග පටන් මුල දක්වාද සමහර සූත්‍රයකදී ඒ දෙපරිද්දෙන්මද සමහර සූත්‍රයකදී ත්‍රි සංධියකින් හා රාශි හතරකින් යුක්ත කොටද සමහර සූත්‍රයකදී සංදි දෙකකින් හා රාශි තුනකින් යුක්ත කොටද සමහර සූත්‍රයකදී එක් සංදියකින් හා රාශි දෙකකින් යුක්ත කොටද දේශනා කරසේක නානා ආකාරයෙන් පටිච්ච සමුප්පාදයේ දක්වා දේශිත සූත්‍ර බොහෝ ගණනක් නිදාන වග්ග සංයුක්තේහි ඇත. විභංග පාළියේ පටිච්චසමුප්පාද විභංගේහි අනේකාකාර පටිච්චසමුප්පාද දේශනා සිය ගණනකි. මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳ වූ තථාගතයන් වහන්සේගේ දේශනයද අනේකාකාර විචිත්‍ර බවින් ගැඹුරුය. ප්‍රතිවේද වශයෙන් ගැඹුරු බව මෙසේ දත යුතුය. ඥානය වනාහි අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයයි දෙවදෑරුම් වෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දට අනුව නොදක්නා ලද්දද තේරුම් ගන්නා ඥානය අනුමාන ඥානයයි. ගින්නේ දුම් නගින බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දකි. දුර යමක් පෙනෙන කල්හි එහිද ගින්නක් ඇතයයි දක්නා ලද්දහුට අනුව සිතාගත හැකිය. එය අනුමාන ඥානයයි. ඒ සමහර විට සත්‍යද වෙයි. සමහර විට අසත්‍යද වෙයි. ඇසින් දක්නාක් මෙන් ඇසට නොපෙනෙන දේද තත්වාකාරයෙන් දැකිය හැකි ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයයි. ප්‍රතිවේදයයි කියනුයේද ඒ ප්‍රත්‍යක්ෂ ඥානයටය. අනුමාන ඥානය වනාහි අඳුරෙහිදී දුටු දෙයක් පිළිබඳ ඇති දැනුම වැනිය. ප්‍රතිවේද ඥානය සූර්යාලෝකයේදී දුටු දෙයක් පිළිබඳ ඇති දැනුම වැනිය. ප්‍රතිවේද සංඛ්‍යාත විශිෂ්ට ඥානය පියවි ඇසට නොපෙනෙන දෑ පෙන්වන කණ්ණාඩිය වැනියයි ද කිය යුතුය. ඇසට හා අනුමාන ඥානයට හසු නොවන ඊතා අප්‍රකට කරුණු දත හැක්කේ ප්‍රතිවේදයයි කියන විශිෂ්ට ඥානෙනි. සාමාන්‍ය ඥානයට හසු නොවන විශිෂ්ට ඥානෙන් දතියුතු වූ අප්‍රකට දේවලටද ප්‍රතිවේද යන නාමය කියනු ලැබේ. මෙම ගම්බීර භාව කතාවෙහි ප්‍රතිවේද යන වචනයෙන් අදහස් කරනුයේ විශිෂ්ට ඥානයෙන්ම දතියුතු ස්වභාවයෝය. පටිච්ච සමුප්පාදයට අයත් වූ අවිද්‍යා ආදී ධර්මයන්ගේ සාමාන්‍ය ඥාණයට හසු නොවන බොහෝ දුරවබෝධ ස්වභාවයෝ ඇත්තාහ. ඒවා ඊතා ගැඹුරුය. පටිච්ච සමුප්පාදේහි ප්‍රතිවේද ගම්බීරභාවය නම් ඒ ස්වභාවයෙන් ගේ ගැඹුරු භාවය. ඒ ඒ පටිච්ච සමුප්පාද අංගයන්හි ඇති ගම්බීරත්වය විභංග අටුවාවෙහි දැක් වූ ආකාරය මෙසේය. අවිජ්ජාය අඤ්ඤනා දස්සන සච්චා සංපටි වේදට්ඨෝ ගම්බීරෝ තේරුම අවිද්‍යාවගේ ඥානයට ප්‍රතිපක්ෂ බව වූ නොදැනීමය අරමුණු වල තත්වාකාරයේ දැකීමට ප්‍රතිපක්ෂ බව වූ නොදක්නා ස්වභාවයය චතුරාර්ය සත්‍ය දක්නට නොදී වසාගෙන සිටින ස්වභාවය යන මේවා ගැඹුරුය. සංඛාරාණං අபிසංඛාරණා යෝහන සරාග විරාගට්ඨෝ ගම්බීරෝ සංස්කාරයන්ගේ ස්කන්ධයන් ඇති කරවන බව ප්‍රාණඝාත ආදී වූ දාන ආදී වූද ක්‍රියා සිද්ධ කරන භවය රාගයට අනුකූල භවය රාගයට ප්‍රතිපක්ෂ භව යන මේ ස්වභාවයෝ ගැඹුරුය විඥානස්ස ශුඤ්‍යත අව්‍යාපාර අසංකාන්ති පටිසන්ධි පාතු බවට්ටෝ ගම්බීරෝ විඥානයාගේ ආත්ම ස්වභාවයෙන් හිස් භවය දැනගැනීම සුවදුක් මිදීම භවෙන් භවයට යාම ආදිය පිළිබඳ ව්‍යාපාරයක් නැති බවය නොගොස්ම ප්‍රතිසන්දී ඇතිවන භවයේ යන මේ ස්වභාවය ගැඹුරුය. නාම රූපස්ස ඒකුප්පාද විනිබ්බෝගා විනිම්බෝග නාම රූපන් අට්ටෝ ගම්බීරෝ නාම රූපයාගේ එකට උපදින ආභවය අමිශ්‍රව පවත්න ආභවය මිශ්‍රව පවත්න ආභවය නැමෙන භවය විකාරයට පැමිණෙන භවය යන මේ ස්වභාවය ගැඹුරුය. සලායතනස්ස අධිපති ලෝක ద్వාරක්කෙත්ත විසය විසිබාවට්ටෝ ගම්බීරෝ ෂඩ්ඩායතනයාගේ දර්ශනාදීහි අධිපතිභාවය ලෝකභාවය ద్వාරභාවය ශේස්ත්‍රභාවය විෂයභාවය විෂයීභාවය යන මේ ස්වභාවය ගැඹුරුය. පස්සස්ස පුසනට් පුසන සංගට්ඨන සංගති සම්ති පාතට්ඨෝ ගම්බීරෝ අරමුණු ස්පර්ශ කරන භවය අරමුණෙහි ගැටෙන භවය වස්තු ආරම්මන චිත්තයන්ගේ එක්වන භවය එක්තැනකට වැටෙන භවය යන මේ ස්පර්ශයාගේ ස්වභාවය ගැඹුරුය වේදනාය ආරම්මන රසානුභවන සුඛ දුක්ඛ මජ්ජතා භාව නිජ්ජ වේදිය තට්ඨෝ ගම්බීරෝ වේදනාවගේ අරමුණු රසය වළඳන ස්වභාවයය සුඛ දුක්ඛ මධ්‍යස්ස ස්වභාවයය සත්වයකු නොවි අරමුණු රස විඳින ස්වභාවය යන මේවා ගැඹුරුය තණ්හාය අබිනන්දිත ජෝසාන සරිතාල තානාදී තණ්හා සමුද්ද දුප්පුරුණට්ටෝ ගම්බීරෝ තෘෂ්ණාවගේ අරමුණු හොඳ හැටියට ගන්නා භවය ගිල ගන්නාක් මෙන් තදින් අයිති කර ගැනීම වශයෙන් අරමුණු ගන්නා භවය අරමුණු වලට යන භවය අරමුණු වල වෙලෙන බැවින් වැලක් වැනි භවය දිගට යන බැවින් ගංගාවක් වැනි භවය තෘෂ්ණා සාගරයක් භවය පිරවීම දුෂ්කර භවය යන මේ ස්වභාවය ගැඹුරුය. උපාදානස්ස ආදාන ගහනාබි නිවේස පරාමාස දුරිත්තක්ක මනට්ටෝ ගම්බීරෝ උපාදානයාගේ රූපාදිය තදින් ගන්නා භවය කැමැති වී මාත්‍රයෙන් ගන්නා භවය නিত্য සුඛ සුභාදී වශයෙන් සලකා ඒ ඒ ආරම්මණයට බැස ගන්නා භවය නිත්‍යාදී වශයෙන් වර්ධවා ගන්නා භවය ඉක්මවීමට දුෂ්කර භවය යන මේ ස්වභාවයෝ ගැඹුරුය බවස්ස ආයුහනාභි සංකරණ යෝනි ගතිට්ඨಿತಿ නිවාසේසු කිපනට්ටෝ ගම්බීරෝ භවයාගේ දාන ආදී ක්‍රියා සිදු කරන භවය ස්කන්ධයන් නැති කරන භවය යෝනි ගති තිති නිවාසයන්හි බාහාලන භවය යන ස්වභාවය ගැඹුරුය ජාතියා ජාති සංජාති ඔක්කාන්ති නිබ්බන්ති පාතු බවට්ටෝ ගම්බීරෝ ජාතියන්ගේ අපරිපූර්ණත්වයෙන් උපදිනා භවය පරිපූර්ණත්වයෙන් උපදිනා භවය ප්‍රවේශ වන්නාක් මෙන් උපදිනා භවය පහළවීම වශයෙන් උපදිනා භවය ස්කන්ධයන් පහළවන භවයේ යන මේ ස්වභාවය ගැඹුරුය ජරා මරණස්ස කය වය ભેද විපරිණාමට්ඨෝ ගම්බීරෝ ජරා මරණයාගේ අඩුවන භවය නැතිවන භවය බිඳෙන භවය අන් ආකාරයට පැමිණෙන භවයේ යන මේ ස්වභාවය ගැඹුරුය. පටිච්ච සමුපාදයේ ණය හතර. ඒකත්ත ණය, නානත්ත ණය, අව්‍යාපාර ණය, ඒවං ධම්මතා ණයයි අර්ථ ණය හතරක් වෙයි. භවචක්‍රය පිළිබඳ මනා දැනුම ඇති වනුයේ ඒ ණය හතරද මනමින් තේරුම්ගත් කල්හිය. ඒ කත්ත ණය සහලෙන් බත ඇති වෙයි. සහල කෑමට නුසුදුසු තද දෙයකි. බත කෑමට සුදුසු මෘදු දෙයකි. සහල හා බත ලක්ෂණ වශයෙන් එකිනෙකට ඊතා වෙනස්ය. එකිනෙකට වෙනස් වූ සහල හා බත දෙකක්ද එකක්ද යනු විසඳාගත යුත්තකි. බතෙහි සහල් ලක්ෂණයත් සහල්වල බතේ ලක්ෂණයක් නැති බැවින් ඒ දෙක එකක් යයි නොකිය හැකිය. ඉදින් ඒ දෙක දෙකක්ම යයි ගතහොත් සහල් හිමියාට බත අහිමි වීමෙන් අවුලක් වෙයි. එබඳු අවුලක් නොවන්නට නම් සහලහා බත ඒකත්වයෙන්ද පිළිගත යුතුය. ඒ ඒකත්වය නම් પરම්පරා සම්බන්ධයයි. එමෙන් අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරය අවිද්‍යාවට ඊතා වෙනස් වූ අන්‍ය ධර්මයකි. සංස්කාරයෙන් හටගන්නා විඥාණය අවිද්‍යා සංස්කාර දෙකටම ලක්ෂණ වශයෙන් වෙනස් වූ ධර්මයකි. එහෙත් එකම પરම්පරාවකට අයත් වීම වශයෙන් ඒවායේ ඒකත්වයක්ද ඇත්තේය. පටිච්චසමුප්පාදේ ඒකත්ත ණයයයි කියනුයේ ඒ ඒකත්වයටය. මේ ඒකත්වය මනමින් දත් කලෙහි මැරෙන්නේ අනිකකි උපදින්නේ අනිකකි පින්පව් කරන්නේ අනිකකි සුව දුක් විඳින්නේ අනිකකියයි ගන්නා වූ උච්ඡේද දිට්ඨිය දුර වෙයි ඒකත්තනය වර්ධවා තේරුම්ගත් කලෙහි ලක්ෂණ වශයෙන් එකිනෙකට වෙනස් වූ අවිද්‍යා ආදී ධර්ම සමූහය එක්කොට එක් දෙයක් හැටියට හෙවත් එක් සත්වයකු හැටියටගෙන සෝ කරෝති සෝ පටිසංවේදේති යනාදීන් දක්වන පින්පව් කරන තැනැත්තාම සුව දුක් විඳින්නේය මේ සත්වයාම පරලෝ යන්නේ යන ශාස්වත දෘෂ්ටිය ගනී නානත්ත ණය අවිද්‍යා ආදී ධර්ම සමූහය ඒකත්වයෙන් දත යුතුයක් මෙන්ම නානත්වයෙන්ද දත යුතුය එක් දෙයක් එක් සත්වයකු එක් පුද්ගලයෙකු වශයෙන් පෙනෙනසේ සන්තති ප්‍රඥප්තියෙන් වැසී තිබෙන මේ ධර්ම සමූහය හේතුඵල වශයෙන් හා ඒ ඒ ධර්මයට අයත් ලක්ෂණයන්ගේ වශයෙන්ද කාල වශයෙන්ද වෙන්වෙන් වූ ධර්මයන්ගේ සමූහයකි. අවිද්‍යා ආදීන්ගේ ඒ නානත්වයේ හෙවත් ධර්ම බොහෝ ගණනක් බව පටිච්ච සමුප්පාදයාගේ නානත්ත ණයයි. මෙය මනාකොට දක්නා තැනැත්තා හට පරණ පරණ වූ සංස්කාරයන්ගේ බිඳී යාම හා අලුත් අලුත් සංස්කාරයන් පහළවන බවත් අවබෝධ වීමෙන් භවයෙන් භවයට යෙමින් සුවදුක් විඳින සත්වේකු ඇතයයි ගන්නා ශාස්වත දිට්ඨිය දුරු වෙයි. වර්ධවාගත් තැනැත්තා එක సంతානයකට අයත් ධර්මයන් වෙන්වෙන් වූ సంతාණයට අයත් ධර්මසේ පමණ ඉක්මවා නානත්වයෙන් ගෙන අනේකෙක් මැරෙන්නේය අනෙකෙක් උපදින්නේය අනෙකෙක් කර්ම කරන්නේය අනෙකෙක් සුවදුක් විඳින්නේයයි උච්ඡේද දෘෂ්ටිය ගනි. අව්‍යාපාර ණය සංස්කාරාදී ඵල ධර්මයන් ඇතිවීමට අවිද්‍යාදී හේතු ධර්මයන් ප්‍රත්‍ය වෙතත් සංස්කාරාදී ඉපදීමේ උත්සාහයක් හෝ ඕනෑකමක් අවිද්‍යා ආදියට නැත. අවිද්‍යාදී හේතුන්ගේ ඵල ඇති කිරීමේ උත්සාහයක් නැති බව අව්‍යාපාර ණයයි. මෙය මනාකොට දුටුකල්හි කර්ම කරන්නා වූ කෙනෙකු නැති බව හා ජාතියෙන් ජාතියට භවෙන් භවයට යන්නේකු නැති බවද වේදනාව හැර සුව දුක් විඳින්නෙකු නැති බවද අවබෝධ වී ආත්මය පින්පව් කරන්නේය ආත්මය භවයෙන් භවයට යන්නේය ආත්මය සුව දුක් විඳින්නේ යන ආත්ම දෘෂ්ටිය දුර වෙයි අව්‍යාපාරණය වරදවාගත් තැනැත්තෙකු කිසිවෙකුගේ විධානයක් නැතිව ගින්න උඩ බලා යන්නාක් මෙන්ද සුළඟ සිරසට යන්නාක් මෙන්ද ගං හෝ මුහුදු බලා ගලන්නාක් මෙන්ද සියල්ල ඉබේම සිදුවන්නේය කෙනෙකුගේ ක්‍රියාවකින් සිදු වන කිසිවක් නැතයයි පවින් වැලකීමෙන් හා පින් කිරීමෙන් වන ඵලයක් නැත යන අකිරිය දෘෂ්ටිය ගන්නේය. ඒවං ධම්මතා ණය සංස්කාරාදී ඵල ඉපදවීමේ උත්සාහයක් අවිද්‍යා ආදී හේතු ධර්මයන්ගේ කෙරෙහි නැතද අඹගසින් කොස් ගෙඩි පොල් ගෙඩි නූපදවා අඹ ගෙඩිම උපදවන්නාක් මෙන්ද පොල් ගස අඹ ගෙඩි කොස් ගෙඩි නූපදවා පොල් ගෙඩිම උපදවන්නාක් මෙන්ද අවිද්‍යාදී ධර්මයෝ නියමයක් නැති යම්කිසි ඵලයක් ඇති නොකොට ඒ ඒ හේතු ධර්මයට අනුකූල වූ පරිදි සංස්කාරාදී ඵලයන්ම උපදවති. අවිද්‍යාදීන්ගේ ඒ හේතුවට අනුකූල ඵලයම උපදවන බව පටිච්ච සමුප්පාදයේ ඒවං ධම්මතා ණය මේ ණය මනාකොට දක්නා තැනැත්තේ සියල්ලෙන්ම සියල්ලම නොහට ගන්නේ වී නමුත් තලවලින් තෙල්ද සහලෙන් බත්ද දෙනගෙන් කිරිද උප්දඬුවෙන් පැනිද හටගන්නාක් මෙන් ප්‍රත්‍යයට අනුරූප ඵලය හටගන්නා බව අවබෝධ කර ගැනීමෙන් කිසිවකින් කිසිවක් නොහටගන්නේ යන අහේතුක දිට්ඨිය දුරලන්නේය. ක්‍රියාවෙන් සිදුවන ඵලයක් නැති බැවින් පවින් වැළකීමෙන් හෝ පින් කිරීමෙන්ද වැඩක් නැත යන ගන්නා වූ අක්‍රීය දෘෂ්ටියද දුරලන්නේය. ඒවං ධම්මතා ණය නොදක්නා තැනැත්තේ එක් දෙයකින් එයට වෙනස් වූ අන්තයක් ඇති වෙතහොත් වැල්ලෙන් තෙල්ද උක් දඬුවෙන් කිරිද කොසඹරුකින් පැණිද ඇති නොවන්නාක් මන්දයි ප්‍රශ්න කරමින් කිසිවකින් කිසිවක් ඇති නොවන්නේ යන අහේතුක දිට්ඨියද ගනි අන් කිසි හේතුවක් නැතද තලවලින් තෙල්ද දෙනගෙන් කිරිද ශුක්‍ර ශ්‍රෝණිත්‍රයෙන් ශරීරයේද ඇතිවන්නාක් මෙන් නියමය වූ පරිදි සියල්ල ඉබේම සිදුවන්නේ යන නියතිවාදයද ගන්නේය. අනුලෝම පටිච්ච සමුප්පාද විස්තරය මෙතකින් අවසන් කරන ලදී.